ඇති භික්ෂුන් වහන්සේලාට සංඝා සංඝානුස්සතිය කියලා විශේෂයෙන් භාවනාවක් කියලා දෙනවා. එතකොට මේ මේ සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම පිළිබඳ මේ භාවනාවේ මොන විදිහටද ඒක කරන්නේ කොහොමද ඒකේ පොඩි ටෙක්නික් එකක්? තථාගත වහන්සේ මේ සංඝානුස්සතිය දේශනා කරපු පිළිබඳව එක පැත්තකින් අවබෝධ වෙන කාරණාවක් තමයි මේ සම්බුද්ධ ශාසනය අන්දායි නිවර වෙන බව වාග්යතුන් වහන්සේ දැකලා මේක දාදා පවතින ඕනි ශාසනය අන්දාට දැස්සා වික්ෂුණී ශාසනය ආරම්භ වෙච්ච නිසා ඒක පන්දාකින් ඉවර වෙන්න බෑ මේ ලෝක සත්‍යයට ඊළඟ බුද්ධ ශාසනය වෙනකම්ම ගෞතම තථාගතයන් වහන්සේගේ නිර්වාණ මහින්දිය ඇයෙන්න ඕනේ කියන මා කරුණාවෙන් මේ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් දේශනා කරපු භාවනාව සංගම් සතිය. තථාගතයන් වහන්සේගේ ශාසනය දීර්ඝායුකෝ බව සාදු කියලා අපි කියනවා නම් චිරාන් ජයතු කියලා අපි කියනවා නම් ඒකාන්ත වශයෙන්ම සංගම් සතිය වඩන්න ඕනේ. සංගම් සතියෙන් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්‍රයේ උත්තමයා කොහොමද ජීවත් වුනේ? මොග්ගල්ලාන කියන ඒ මහා ඍද්ධිවන්ත ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේ කොහොමද ජීවත් වුනේ? චුල්ලපන්තක ඉස්තවීරයන් වහන්සේ කොහොමද මේ ලෝකේ ජීවත් වුනේ? එනම් මේ කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ විනයෙන් අග්‍රස්ථාන උපාලිතන වහන්සේ හැම මොහොතේම මොනම ප්‍රශ්නකට තිබුණා තථාගතයන් වහන්සේ අත්හරින්නේ නැතුව රාදවල් විවේකයෙන් තොරව උපස්ථාන කරපු ඒ ආනන්ද පෙරමාංශයේ කියන මේ අසෝමා ශ්‍රාවකයෝ අපි මෙනෙහි කරගෙන උන්වහන්සේලා වාග්ය ගුණ වඩනකොට මේ සම්බුද්ධ ශාසනයේ අසෝමා ශ්‍රාවකයන්ගෙන් අඩුවක් වෙන්නේ නැහැ. හැමදාම තථාගතයන් වහන්සේගේ සාරිපුත්‍ර මේ ලෝකේ ඉන්නවා. හැමදාම විනයදර උපාලිතරු මාසේ මේ ලෝකේ ඉන්නවා. ඒ නමගේ අසෝමා ශ්‍රාවකයන්ට මරණයක් නැත මේ ශාසනයට නිමාවක් නැත සදාකාලික ශාසනය මේ අවුරුදු 80 තුලින් භාග්‍යතුන් වහන්සේට නිර්මාණය කරන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි ප්‍රඥාව අධික තථාගතයන් වහන්සේගේ විශේෂත්වය. එහෙනම් අපි සංගාම සතිය කියලා කියන්නේ සමගුණ මෙනෙහි කරනවා. උන්වහන්සේලා උත්තරී මනුෂ්‍ය ධර්ම මෙනෙහි කරනවා. ප්‍රශ්න ගැටළු වෙනකොට ඒවා මොන විදිහට ඉවසගත්තද? සහෝදර සංගය අයින් වෙන්නේ නැතුව උන්වහන්සේලා වරක බලාගෙන සියලෝම වැරදි මගේ කියලා පිළිගත්තා. පුංචි රාතන් වහන්සේ නමක් හිටියා සාමණේර. කිසිම වැරදක් කරලා නැහැ ඒ උත්තමයන් වහන්සේ. නමු කියලා කියනවා බලන්න මේක හරියට අමදිලා නැහැ. ඔබ වහන්සේ හරියට අමදිලා නැහැ. බලනකොට උන්වහන්සේ අමදින්න තියා ඒ පැත්ත පලා දෙරිල්ල නැහැ. ඒ තුන්වහන්සේ වැඳලා සමා ගන්නවා. අනේ පින්වත් ස්වාමීනි මට සමා වෙන්න මගේ වරදක් මම මේක හරියට කළේ නෑ මම සමාව වෙන්න කියලා අදු ගන්නවා. අනුන්ගේ වැරදි තමන්ගේ වැරදි කියලා පිළිහරගෙන බැලෑපත් වෙලා සමාව අරගෙන ඒක උත්තමයන් වහන්සේගේ ගුණ කියලා අද තියනවාද කියලා අපි බලන්න ඕනේ. කිසිම කෙනෙක් දානෙ දෙන්නේ නෑ ඕම නිඳා පාස කරනවා. ඒ වෙලාවේ කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කරන්නේ නැතුව හැම දෙයක්ම කර්මානුරූපී විදදරාගෙන ඒ රාතන් වහන්සේලා කුසගින්නේ තථාගතයන් වහන්සේත් එක්ක ඒ මාර්ගේ කියා බැලුවා. එහෙනම් අද අපේ ආචාර්යන් වහන්සේ යම් යම් කරුණාකාරණ අපට කියනකොට අපි ඒකට කැළඹිලා එහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න බෑ විනය කර්ම එහෙම කරන්න බෑ මෙහෙමයි කරන්න ඕනේ ගාලා එලවන්න ඕනේ මානකමෙන් අයින් කරන්න ඕනේ කියලා අපි යම් යම් ප්‍රතිපත්තියෙන් අපි යම් යම් කරුණාකාරණ සාකච්ඡා කරනකොට තර්ක කරනකොට හයවතාව සිවුරු හැරලා හත්වෙනි වතාවේ තනුකම්පාවෙන් සසුන්ගත කරපු ඒ සාරිපුත්ත තෙරුමාසිගේ ගුණධර්ම කොයි අපිලාද? හයවෙනි වතාවේ උන්වහන්සේට අනුකම්පාව නකොප්පස්ථාන කරලා අරියත් බෝධියට උදව් කරපු ඒ මහා ගුණ තියෙන ඒ තෙරුමාන්සේලා කවුරුත් අපේ චරිතය තුළ දකින්න ලබන්නේ නැහැ. එහෙනම් එදා ගොඩාක් අඩුපාඩුකම් තිබිච්ච කෙනෙක් තමයි නන්ද කුමාරයා. ජනපද කල්යාණි බඳිනවාමයි කියලා. ඒක හැම තැනම ආශ්‍රය නමක්ම තේරුම් අරගෙන ඒ උත්තමයා මාංශේලා යනකොට යනකොට ඉන්ට් එකක් ගන්නවා. අර නලගණක් වහින්න කියලා දිව්‍යාංගනාවක් වහින්න ආවේ. ඔහු එයා තමයි මේ දරු මාසේ මාන වෙලා මේ దేవතාවිය කසාද වඳින්නනේ අද බලාපොරොත්තු රාත් වෙලා. ආ හැබැයි ඔහු භාග්‍යතුමාගේ දිව්‍ය ලෝකෙකින් ඔක්කොම ගෙන්නවලු. ලස්සන කාන්තාව මේ වෙනකොට තෝරාගෙන ඉවරයි. ආවල් කාන්තාවයි මම බඳින්නේ කියලා. දැන් රාත්‍රිච්ච ගම කසාදේ මංගලෝසවේ දෙටවන ආරාමිනි ගන්න කියලා ඔහොම කතා කර කර යනවා. ඒ කරන්නේ ඉන්ට් එකක් නෙමෙයි, නින්දාවක් අපහාසයක් නෙමෙයි. ඒ නන්ද කුමාරයා හරියට බෝධියටපත් කරන්න ඕනේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ වැරදි කියන එක වටහා දෙන්න ඕනේ. ලැජ්ජාව අපාසය තුලින් උන්වහන්සේ ඒ අරමුණේ වෙනස් කරගන්න ඕනේ කියන මහා කරුණාව. එනම් කිසිම මොහතක ඉස්වචනයක් කතා කරලා නැහැ. දෙතිස් වචන නැහැ. සෑම තප්පරයක් ගානේ උන්වහන්සේලා තව සංගයකට පීඨ වුණා. යාමකට ගත්තා. සංඝ පරම්පරාව රැකගත්තා. උත්තරී මනුෂ්‍ය ධර්මනේ පිළිච්ච මාර්ගඵලාවේ ධනන් වහන්සේලා දීකලා මේවා මිසී කරමින් ඒ වගේ චරිත ගුණාංග සිහි කරමින් අපි මේ විදිහට ජීව ජීවත් වෙනවා නම් ජීවත් වෙන සෑම මොහොතක් ගන්න අපි කරන්නේ ජීවත් වීම නෙමෙයි සංගාන සතිය වඩනවා ජීවිත කාලම සංගේ වශයෙන් අපි සංගාන සතිය වඩන්න ඕනේ සෑම දෙයක්ම විඳ දරාගෙන ඉවසගෙන යථාර්ථවත් වෙලා හැමෝටම උපස්ථාන කරගෙන සත්කාර කරගෙන වචනයකින්වත් සිතට කායට දුක් නොදී හැම දෙයක්ම මගේ වරද ස්වාමිනේ සමාවෙන්න කියලා රහයාපත් වෙලා උන්වහන්සේලාගේ මානකම රැක ගන්න උදව් කරනවා. ලෝභ දේශ මොහ වෛර ඇති වෙන්න නොදී අපි රැක ගන්නවා. හැම දෙයක්ම තමන් පිට දරාගෙන සංගයා කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආවනේයෝ පාවනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තාන ලෝකස්සාති මේ ගාථාවේ සෑම පාළි වචනයක්ම බලනකොට ඇත්තටම මේ ගාථාව කියලා নমස්කාර කරන්න මම සුදුසුද තවත් මම සාරාසන්ත කල්පලක්ෂ කෝටි 20ක් විතර පෙරම් පුරන්නේ ඒ ධාතාවෙන් මට දැනුම් ලබන්න සුදුසුකම් ලබන්න මේක සාරිපුත්තට පමණයි මේක අයිති උපාල පෙරමාංශයට පමණයි මේක අයිති මේක මහකාශ්‍යප මහරහතන් වහන්සේට පමණයි මේක අයිති කියලා අපට ඇගෙනවා ඒතුව ඒ ගාථාවේ උත්තරේ මනුෂ ධර්ම වලින් පිළිච්ච ඒ ಗುಣ පිළිච්ච ගාථාව කියලා මට වඳින්න මම මොනවද වඩලා තියෙන්නේ තාම රාගයේ තියෙනවා තාම ලෝභය තියෙනවා. තාම ද්වේෂය තියෙනවා. මගේ කය පුරාම තියෙන කෙලෙස් තාම මම පරිගන්න උත්සාහ කරනවා. ඇස කන දිව නාසය සමසිතේ කෙලෙස් ගොඩ මේ වගේ තියෙනකොට ආවමෙය පාවමෙය දකිමෙය අංජලිකරණය වෙන්නේ කොහමද? අට්ඨපුරුෂ පුද්ගලයා වෙන්නේ කොහමද? උජිපටිපන්න වෙන්නේ කොහමද? සුපටිපන්න වෙන්නේ කොහමද? මම මේ ලෝකේ සාමීචිපටිපන්න වෙන්නේ කොහමද කියලා කල්පනා කරලා බලනකොට අපට විශාල ලැජ්ජාවක් එනවා සංඝ ගුණ වලින් අපට බැඳුම් පුදාන අපි සුදුසු කර ලබලා නැහැ. එනම් සෑම මොහොතක් තුළම මම සංඝ මම තථාගතයන් වහන්සේගේ අසෝමා ශ්‍රාවකයන්ගේ ගුණ මම ළඟ තියෙන්න ඕනේ. ඒ යම සංඝයා වහන්සේ නමක්ම තථාගතයන් වහන්සේගේ ගුණ බැලුවා. උන්වහන්සේ ආවාද අනුශාසනා පිළිපැද්දා. අඹුවේනේ 500 ස්වාමීන් වහන්සේලා එක හදවතින් ජීවත් වුණා. එක්කෙනෙක් වාවිතියා අද අපට අත්තට දෙනකොට එක අඩවකින් ඉන්න පුළුවන් කමක් නැහැ. අදවත් 8ක් වෙලා, අදවත් 10ක් වෙලා එක එක්කෙනා එක විදිහට කල්පනා කරනවා. තමන්ගේ ලෝභ දේශ මොහ රාග ප්‍රත්‍ය කරනකොටගෙන අපි අතර විශාල ඉඩසක් ඇති වෙලා අපි සංගාණ සතිය වඩන්න ඕනේ. සෑම මොහොතක් ගානේ ලාසයක් වික්ෂුන් වහන්සේලා එක හදවතින් හිටියා. එක දෙයක එකතු වෙලා සාදුකාර දුන්නා. හැමෝම යහපත් දෙයක එකඟ වුණා. අයාපද්දයට විරුද්ධ වුණේ ඒ අයාපද්දේ මර්ධනය කරගන්න ලෝකෝත්තර ඉවසලා කටයුතු කළා. එහෙනම් සංඝා සතිය කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය පැවැත්මට දේශනා කරපු සූත්‍රයක්. සංඝා සතිය වඩන්න වඩන්න බොහොම ගුණයාපත් අසෝමා ශ්‍රාවකයෝ නැවත නැවත මේ ලෝකේ දී වෙනවා නැවත නැවත සංගුණ ලැබෙනවා ඒ කියන්නේ මේ ශාසනීය ආයස මේ භද්‍ර කලාපයේ පුරාම පවතිනවා ශුන්‍යාකාරය වෙනකම් ශුන්‍යකාරය වෙනකම් අපට මේ ශාසනය අරගෙන යන්න පුළුවන්. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශාසනය චිරාන් ආයුකෝ භවතු සාදු කියලා කියන්න නම් ආයස වලින් මේක පරිපූර්ණ වෙන්න නම් සෑම භික්ෂුවක්ම ශ්‍රමණයෙක්ම තාපසයෙක්ම සංගුණ වඩන්න ඕනේ. සංගුණ කියන කියන්නේ තථාගතයන් වහන්සේගේ අටපුරුෂ පුද්ගලයා මාර්ගඵලලාභී අට දෙනෙක් ඉන්නවා විශාල ගුණධර්ම වලින් පිරිච්ච අසෝමා ශ්‍රාවක සංඝ ගුණ එනම් මේක අපේ පැවැත්මට පමණක් නෙවෙයි අපේ නිවීමට පමණක් නෙවෙයි තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ශාසනයට උන්වහන්සේ දේශනා කරපු සත්‍යර්මයේ පැවැත්මට වාග්යතුන් වහන්සේ ප්‍රඥාවෙන් දැකලා දේශනා කරපු සූත්‍රයක් සංගමුණ අධය කළ වඩමු සෑම මොහොතක් ගන්න වඩමු ශාසනය අපි නිසා පැවතේ තථාගතයන් වහන්සේ ජීවමාන වේ ලෝක සත්‍යයට පිරිනවම් පාන ධර්මයේ ඇයි එහෙනම් සංගාන සතිය කියලා කියන්නේ මේ ලෝකෙට ආශිර්වාදාත්මක භාවනාව කියන එක තමයි මේ සංගාන භාවනාවේ සාරාංශය. සියලු දෙනාටම පෙරවන් සරණයි. භාවනාව මම හදන්නේ ඊට පස්සේ මම අවතාරම පංචේන්ද්‍රිය භාවනාව කරන්නේ දැන් මම බවක් හැම දේශනකින්ම යම් කිසි කටකම තමයි දේශනා කරනවා මම ඒ පංචේන්ද්‍රිය භාවනාවෙන් අනිත් භාවනාවකට යොමු වෙන්නේ වඩල අවධානයක් කියන්නේ මොකද්ද මම තේරෙන්නේ නැහැ. පංචේන්ද්‍ර භාවනාව ඒකෙන් මම දැන් ඒක වඩලා ඉවරලා ඉපැයි තවන තවත් භාවනාවකට යොමු වෙන්නේ. ඒක වඩලා ඉවර වෙන තැන කොතනද කියන්නේ ප්‍රඥාව වැඩිවීම පිණිස අවබෝධය වැඩිවීම පිණිස වඩන්නා වූ කමඨාන බොහොම ඉක්මනට නිමා කර ගැනීමේ අවබෝධය දීම පිණිස තමයි ගොඩාක් කමඨාන් ගොඩාක් ධර්ම දේශනාව ආදාන ශාසනා ලබා දෙන්නේ. හැබැයි අපේ ස්වාමීන් වහන්සේලා තම තමන් වහන්සේලාට ලැබිච්ච කමඨාන තමයි ස්ථීර කමඨාන. ඒක ඒ විඥාණයට සුදුසු මේ ලබාපු මිනිසක් භවයේ කුසලයට ගැලපෙන එකක් තමයි දීලා තියෙන්නේ. ඒකම නැවත නැවත වඩන්න. ඒක වැඩෙනකොට තියෙන ප්‍රශ්න ගැටලු අවස කතාවකයන් වහන්සේට වන්දනා කළාට පස්සේ ඒවා ඉදිරිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ අභිමුඛය අපිව සාකච්ඡා කරනවා. පංචේන්ද්‍රිය භාවනාව ඉවර වෙනකොට වහන්සේට මේ නාම රූප මොකවත් පේන්නේ නැතුව නාම රූප නැති නාම රූපයක් පේනවා. ඔබ වහන්සේට මේ ශබ්ද සරිගම පදණී කියන එක ඇයෙන්නේ නැතුව වෙන එකක් ඇයෙනවා. ඔබ වහන්සේට ලුණු ඇඟුල් දුන්නාම ඒ රස දැනෙන්නේ නැතුව වෙන රසක් දැනෙනවා. ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන් මේක ප්‍රකාශ කරයි. එදාටම කියනවා ඔබ වහන්සේ පංචේන්ද්‍රිය භාවනාව නිමා කළා. ඔබ වහන්සේ ඒක තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තයි කියලා. එහෙනම් ආයතන ආයේ අවබෝධය වැඩි වෙනකොට ඒ ඒ ප්‍රසාදයන් වල කර්ම නිරෝධ වෙනකොට ඒක තුළ සමාධිය වැඩෙනකොට ඒ සමාධිය තුළින් මේ නාම රූප නාම රූප වශයෙන් පේන්නේ සමාධි රූපයක් වශයෙන් සමාධි ශබ්දයක් වශයෙන් සමාධි ගන්ධයක් වශයෙන් සමාධි රසයක් වශයෙන් සමාධි ස්පර්ශයක් වශයෙන් සමාධි චේතනාවක් වශයෙන් මේ ආයතන වලට ගෝචර වෙනකොට කර්ම නැවතිලා කියන එක අපි අනුවම දැනගන්නවා ඔබ වහන්සේ වැඩ නිමා කරලා කියලා මේ සම්බුද්ධ ශාසනයට අපි සාක්ෂි දරනවා. එහෙනම් පංචේන්ද්‍රිය භාවනාව ඔබ වහන්සේ කැමති භාවනාව නම් ඒක ඔබ වහන්සේට ගැළපෙන භාවනාව නම් සරල භාවනාව නම් ඒක දිගටම වඩන්න. සෑම මොහොතක් ගන්න ඔබ වහන්සේට ඇති වෙන ඒ සෑම ඉරියව්වක්ම සාකච්ඡා කරන්න අපි උදව් කරනවා. මේ වස්සාන කාලයේ ඔබ වහන්සේට සසර දුක නිවා ගැනීම පිණිස. මට පුට්ටියක ගමනාවක් වශයෙන් ඔබ වහන්සේට දේශනා යටහත් පාත්‍රම ඒකත් වඩනවා හිතේ. පංචේන්ද්‍රිය භාවනාවක් යටත්පත්කම තමයි. ඇසට පේන දේවල් නිසා නේද අපි කැළඹිලා ඒක එහෙම වෙන්න බෑ මේමයි වෙන්න ඕනේ කියන්නේ. එතකොට නේද උඩඟු කමන්නේ. එහෙනම් දැක්කාම දැක්කදී මගේ කර්මේ නම් ඒ කර්මානුරූපීයි මට පේන්නේ කියලා කීකරු වෙනවා නම් ඒ කීකරුකමට තමයි යටත්පත්කම කියන්නේ. ඇයෙනකොට කැළඹිලා අර වික්ෂුව මේම කතා කරලා නින්දා කරලා විතුක්කාරකම තීරණයක දෙනවා. පළහයන් දෙනවා. ඇයි ඇයිච්ච දේ නිසා නේද? ඒ ආකාරකම ආවේ, අකීකරුකම ආවේ. අන්න යථාර්ථවත් කමින් එක කීකරු වෙනවා. මම යථාර්ථවත් වෙනවා මගේ කර්මය නිසා මට මේ දේවල් ඇයෙන්නේ. එහෙනම් ආයතන ආයතුලින්ම යථාර්ථවත්කම දිනු කරගෙන පංචේන්ද්‍රිය භාවනාව කරගෙන යන්න පුළුවන්. යථාර්ථවත්කම සමානයි පංචේන්ද්‍රිය භාවනාවට. පංචේන්ද්‍රිය භාවනාව සමානයි යථාර්ථවත්කම. ඔබ වහන්සේට වැරදිලා නැහැ. ඔබ වහන්සේ දිගට මාර්ගය සංයුන්නේ මක්කොඩි භාවනා වඩන්න විදර්ශනා භාවනාව මේ මට භාවනා විදර්ශනා වඩන්න යනකොට භාවනා නැගිටිනවා අපි මේ වාසන්න නැගෙන දවසේ අය ඒ විදිහට යන ජන ජන කොට දාන වන්දන කොට ඒ භාවනා වඩන්න චිත්තානුපස්සනාවෙන් පිටියොත් ඒක තමයි විදර්ශනා භාවනාවේ ඉරියව්වලින් කරන භාවනාව. දැන් විදර්ශනාව කියලා එක අරමුණක් ඉන්නවනේ. ඒ අරමුණේ නැගිලා ඇවිදින් දෙවියොත් කස්තල් වල ඇටෙන්න පුළුවන්. ඇටෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්. එහෙනම් විදර්ශනා භාවනාව වඩන වෙලාවේ විදර්ශනා වඩනවා. භාවනාවෙන් නැගිට්ටාට පස්සේ ඒ ඉරියව්වලින් නැගිටිනකොට කතා කරනකොට යනකොට එනකොට දාන වළඳනකොට තම පාස් වෙනකොට සිවුරු පොරවනකොට බුදු මනින හැම මොහොතේම සීයේ මම මේ දේ කරමි දැන් මම පාත් වෙමි මම දැන් নমස්කාර කරමි මම ශ්‍රවණය කරන්න සූදානම් වෙමි මේ විදිහට හැම ඉරියව්වක් ඉරියව්ව ගන්න චිත්තානුපස්සනා වඩනවා ඒ කියන්නේ විදර්ශනා භාවනාව සීයේ පවත්වාගෙන